ආනන්ද මහින්කන්ද මහත්මයා සනතරන් සර්ණයි අතම මේ අන්මියුට් oh. වෙලා තිබුණේ මියුට් වෙලා සරණාස මේ දැන් අපි දැන් වහන්සේ අපි අර අර දැන් ඉස්සලා සඳහන් වුණා මේ අපේ දේශනාවේදී අපි අතීත රූපය සහ oh. වර්තමාන අනාගත රූප ආදී වශයෙන් මේ රූප ඒ කියන්නේ තිබිච්ච එතකොට තිබිච්ච රූපයක් විපරණාමයටපත් වෙන විදිහක් කමක් නැහැ කියන වගේ හැඟීමක් අපි බැලුවට කමක් නැහැ මේ විදර්ශනාව හරහා. නමුත් ඇත්තටම වෙන්න ඕනේ මේ රූපේ රූපය රූපය ඇත කියන එකම නැති වෙන විදිහට විදර්ශනා කිරීම. ඒ කියන්නේ දැන් ඉමස්මින් සති දං හෝති ආදි වශයෙන් මේ මේක තිබුණොත් මේක වෙනවා කියන ආදි වශයෙන් දැල්ගෙන තමයි හොඳම හොඳම එක ආදි වශයෙන්. ඒතකොට අපි මේ රූපයක් හදාගෙන රූපේ විපරණාමය බලන එකද හොඳ? එහෙම නැත්නම් එතන අපි කොහොමද අපි හරියට <laughs> නෑ දැන් ඒකේ මුලින්ම කියන්නේ රූපේහි අනිච්චානුපස්සනාව. ඒ කියන්නේ දැන් ප්‍රත්‍යুৎপন্ন රූපේහි ප්‍රත්‍යুৎপন্ন ඇත්තටම දැන් වර්තමාන කියලත් නෙමෙයි මේ දහම් කරුණවලදී ගොඩක් වෙලාට කතා කරන්නේ පච්චුප්පන්න කියලා. පච්චුප්පන්න කියන්නේ වර්තමාන කියන අදහස තමයි. නමුත් මේ පච්චුප්පන්න කියන වචනේ ගොඩාක් පුළුල්. ඒ මොකද ප්‍රත්‍යයෝත්පන්න හේතු ප්‍රත්‍යයෙන් අභිනවෙන් හටගන්නා කියන අදහස. ඒතර හැම විටම වර්තමාන රූපය, වර්තමාන නාම ධර්ම මේ සියල්ලක්ම හටගන්නේ හේතුප්‍රත්‍යයෙන්. ඒතකොට හේතුප්‍රත්‍යයෙන් හටගන්නා බව දකින්න පුළුවන් සුදුසුම තැන තමයි වර්තමානයේ. ඒ නිසානේ අපි සතිය ගැන කතා කරනකොට මේ ඔක්කොම ගැන කතා කරනකොට වර්තමානය ගැන කතා කරන්නේ. හැබැයි යම්කිසි පුද්ගලයෙකුට ඉක්ම ගිය අතීතයේහි රූප උපාදාන කරගෙන තියෙන්නට පුළුවන් ඒවා පිළිබඳව සංඥා සංකල්ප තවම අත්තර ගන්නට නොහැකි වෙන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේදී හේතු ප්‍රත්‍යයෙන් නාම රූප ධර්ම හටගෙන බිඳී යන ආකාරය පැහැදිලිව පෙනෙන නිසා වර්තමානයේ පිළිබඳව එතනත්තා තෘෂ්ණාවෙන් දැස ගන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අතීතය පිළිබඳව ඔහුට තියෙන ඒ රූප උපාදානයේ සම්බන්ධව යම්කිසි දැසගැම්මක් මේ වෙනකොට තියෙන්න පුළුවන්. එතකොට ඒක දුරු කරන්න අවශ්‍ය නිසා තමයි අතීත රූපයත් මේ වගේම තමයි කියලා වර්තමාන රූපය තුලින් අපි දැන් වර්තමානයේ අපි රූපය දකිනවා අනිත්‍ය වෙන ආකාරය සිහියෙන් නොවනින්. එතකොට ඒ ඇසුරින් අර අපේ මේ වන විට මනසේ උපාදාන වෙලා තියෙන අතීත රූප සංඥා පිළිබඳවත් අර විදිහටම දකින්නට අපේ අවධානය යොමු කරනවා. ඊට පස්සේ අනාගතය පිළිබඳව අපිට යම් යම් උපකල්පන තියෙන්නට පුළුවන්. ඇත්තටම දැන් භවතණ්හාව කියන එක ඇති වෙන්නේ අපිට මේ මේ ජීවිතේ පවත්වා ගන්නට ඕන. තව ඉදිරියටත් පවතින්නට ඕන කියන ආකල්පයත් එක්කනේ. එතකොට ඒ තවම ඇති වෙලා නැති නාම රූප ධර්මයන් පිළිබඳවත් අපිට දැනටම අපේ මනසේ ඒ පිළිබඳව සංකල්ප ගොඩ නැගිලා තියෙන්නට පුළුවන්. එතකොට ඒ පිළිබඳව තියෙන තෘෂ්ණාවක් දුරු කිරීම සඳහා තමයි අනාගත රූප කොටාෂ පිළිබඳවත් ඒ විදිහට අපි අවධානය යොමු කරන්නේ. එතකොට රූප මවාගෙන අපි ඒ ගැන හිතන්න ඕන කියන එක නෙමෙයි. අපි දකින්නේ වර්තමාන රූපයයි. ඒ වර්තමාන රූපයේ ආශ්‍රයෙන් තමයි අතීත අනාගත රූපයන් පිළිබඳව අර මනසේ උපාදාන කරගත්තු සටහන් පිළිබඳව තමයි අපි මේ විදිහට විමසා බැලිය යුත්තේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ සමන්නාස දැන් තිබිච්ච රූපයක අනිත්‍ය බැලීමත් එහෙම නැත්නම් රූපයක් ඇති කරගෙන ඒක අනිත්‍ය බැලීමත් කමක් නැහැ කියන එක ඒ කියන්නේ අපි සාමාන්‍ය නැහැ කියලා කියන්නේ දැන් Tamanට තිවිච්ච රූපය පිළිබඳ උපාදානයක් තියෙනවා නම් ඒ ගැන බැලිය යුතුයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට දරුවෙක් ඉඳලා මැරෙනවා. දරුවෙක් ඉඳලා මැරුණාම ඒ මැරිච්ච පමණින් අපිට දරුවා කියන සංඥාව අතහරින්නට බෑනේ. එහෙම අතහරින්න පුළුවන් නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම අතහරින්න බැරි නම් දරුවා නැති බව හරි. නමුත් ඒ දරුවා කියන රූපය, දරුවා කියන සංඥාව, රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය මේ සියල්ලම පිළිබඳව අපිට විදර්ශනා කරන්නට සිද්ධ වෙනවා. ඒ උපාදානයෙන් සිත නිදහස් කරගන්න. එහෙමයි සරණස. ආ